සජීව තුන් සිත පහදන සදහම් කතිකාව නිවැරදි ධර්මාවබෝධය තුළින් යහපත් ජීවිතයක් තම ජීවන අපේක්ෂාවන් මුදුන් පමුණවා ගැනීම මිනිසා තම ලෞකික ජීවිතයේදී බලාපොරොත්තු වන ප්‍රධානතම කාරණයක්. එහෙත් විවිධ වූ විෂමූ ලෝකයේ තුල දහසක ප්‍රශ්න ගැටළු වලින් සිතට දැනෙන වද වේදනා වැඩි වන විට තම ස්ථාර්ථයන් මුදුන් පමුණවා ගැනීම මහත් අසීරු කාර්යයක්. එවන් අවස්ථාවන් වලදී සිත මනාව පිහිටුවා ගනිමින් සිත ශක්තිමත් කර ගැනීම උදෙසා ඇති පිහිට අසිරිමත් සද්ධර්මයයි. ඒ ධර්ම මාර්ගය තුල ගමන් කරන්නට ඔබට මඟ පෙන්වීම අරමුණු කරගෙන සම්මා ආජීව තුන්සිත පහදන සදහම් කතිකාවයි අදත් මේ විදිහට ආරම්භ කරන්නේ. ඔබේ සිත දවන තවන ප්‍රශ්න වලට ධර්මයෙන් සනසිලා ළඟා කර ගැනීම සඳහා ලියන ඔබේ ප්‍රශ්න මේ ලිපිණයට 0 සම්මා ආජීව තුන්සිත පහදන සදහම් කතිකාව සිත FM අංක 136B ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ දුරකථන මාර්ගයෙන් අප හා සම්බන්ධ වෙන්න මේ අංක වලට කතා කරන්න 0115 886 886 0714 183 911 සම්මා ආජීව තුන් සිත පහදන සතහම් කතිකාව మలంబే కహంతుటపార శ్రీ శైలారామ అధిపతి శ్రీలంక బౌద్ధ పాలి విశ్వవిద్యాలయ సంస్కృత భాషా దినాశ్రీ కథికాచార్య రాజకీయ పండిత్ సధర్మ වාගේශ්වර ආචාර්ය පූජ්‍යපාද ඇත්කඳුරේ සෝනසාර ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේ අද දවසේ මේ ධර්ම සංකතනයේ සඳහා වැඩම කළා. নমස්කාර පූර්වකව ස්වාමීන් වහන්සේ මේ මොහොතේ පිළිගන්නවා අවසර අපේ හාමුදුරනේ. ත්වන් සරණයි. අද ප්‍රශ්නේ දිහා අපේ අවධානය යොමු කරනකොට අපේ හාමුදුරනේ ප්‍රශ්න ගන්නාමත් යොමු වෙනවා. ඒ අතරින් මා මුලින්ම ඔබ වහන්සේගේ අවධානයට යොමු කරන්නේ මිනුවන්ගොඩ නිහල් මුදලිගේ මහත්මයා අපට යොමු කළ ප්‍රශ්නෙට මේ බෞද්ධයාගේ නිත්‍ය සීලය වෙන මේ පංච සීලය හා සම්බන්ධ ප්‍රශ්නයක් මේ පංච සීලෙන් දෙවෙනි සිල්පදයේ අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අන් සතු දේවල් නොගැනිමි කියන ශික්ෂාපදයේ සම්බන්ධයෙන් නිහල් මුදලිගේ මහත්මයා ටිකක් දිග කතාවකුත් අපිට කියලා තමයි මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළේ අපේ හාමුදුරනේ. ඉතින් නිහල් මහත්මයාට මේ වගේ දෙයකට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් නිහල් මහත්මයා අහනවා මේ විදිහට මේ අනුන්ගේ දේවල් සොරා ගන්න අයට විඳින්න සිද්ධ වෙන විපාක මොනවද ඒවා මේ ආත්මයේදීම විඳින්න සිද්ධ වෙනවද කියලා අහනවා අපේ හාමුදුරනේ. නිහාල් මහත්තයාගේ මේ ප්‍රශ්න ඇහෙනකොට මේ ළඟදී මට එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් ලැබිච්ච තොරතුරක්ම කල්පනා වෙනවා. අනුන්ගේ දේ සොරාගත්තහම වෙන ප්‍රතිවිපාක. ඇත්තට ඒක ඔබතුමා මතක් කළා වගේම අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියන්නේ. අදින්න දෙයක්, ඒ කියන්නේ නොදුන්න දෙයක් ගැනීම ඒක හොරහිත පාපයක්. එකක් තමයි පළමු කොටම මෙවැනි දෙයක් ගැන හිතනකොටම සිත නරක වෙනවා. එහෙමයි. දෙක බිය වැඩි වෙනවා. ඒ කටයුත්ත ආරම්භ කරනකොට හොරකමක් කරන්න මොනතරම් හොර හිතවිලි ගොන්නක් පොදිමදින්න ඕනද නේ? සිත බර වෙනවා. සිත නරක් වෙනවා. භීතිය ඇති වෙනවා. තමන්ගේ හිතින් ඒ තමන් නැහෙනවා. එහෙමයි. එහෙම ගතියක් තියෙනවා මේක ප්‍රතිඵලය නරක ප්‍රතිඵලය කියන්නේ කරන්න ඉස්සර වෙලත් තමන් සිතින් බිය වෙනවා නැහෙනවා. කරනකොටත් නැහෙනවා. ඒ වගේම කරලා ඉවරුණාට පස්සේ හොරකම කරගත්තත් හිතපු විදිහට කොයි වෙලාවෙ ප්‍රශ්නයක් එයිද පොලිසියෙන් එයිද අයිතිකාරයෝ එයිද කොච්චර මේ බීන් සැකෙන්ද ජීවත් වෙන්න වෙන්නේ නේ අනිත් එක අපි හඳුර දැන් හොරකම් කරලා ගත්තත් ආයෙත් අහුවෙයිද මේක කොම ඒ ප්‍රශ්نين ඉන්නවා නම් මේ මතක් කළේ මෙන්න මේ ළඟදී දැන් මේ මාස 7 8කට කලින් වගේ මේ ආරංචිච්ච සිද්ධියක් ඔය වගේ හොරකම් කරන මිනිස්සෙක් ඉන්නවා ගමින්. මේක නුවර පැත්තේ මම හිතන්නේ ගලහ ඒ පැත්තට නේද? එහෙමයි. ඒ ගලහ පැත්තෙන් තමයි ආරංචියක් ආවේ. මේක අපිට සිද්ධියක් වශයෙන් කිව්වා. මේ මිනිස්සෙක් ඉන්න හොරකම් කරනවා. දැන් මේ මිනිස්සයා හොරා කියලා බොහෝ අය අඳුරනවා. එහෙමයි. නිසා ගෙවල් වල මිනිස්සු නම් මේ මෙයා ගැන ටිකක් සැලකින්නේ ඉන්න නිසා දැන් පැත්ත පළාතේ එනකොට පාරේ ගියත් බලන් ඉන්නේ හොරකමට එයි කියන නිසා දැන් මෙයාගේ සොරකම ගැන දන්න නිසා ඉඩක් නැහැ ගෙවල් වල ගමේ හොරකම් කරන්නේ. මේ ළඟදි බැලින්නම් ওই මාස කිහිපයකින් පන්සල පැත්තට ගිහිල්ලා. හ්ම්. ඉතින් පන්සලට එනකොට මේ ඉන්නේ හොරෙක් කියලා ගේට්ටු වහන්න බෑනේ. එහෙමයි. එහෙම එකක් නෑ. ස්වාමීන් වහන්සේලා හේමයි කියලා ওই පන්සල් මේ කද බැඳගෙන කර ගහගෙන ඉන්නෙත් නෑ. සමහරකට දානයකට වැඩියොත් එහෙම ගේට්ටුවත් ඇරලා දාලා යන්නේ. මොකද මිනිස්සු චෝදනා කරන්න පුළුවන් පොදු ස්ථානේ මේකත් වහලා ගිහිල්ලානේ කියලානේ. ඒ කෙසේ වෙතත් ස්වාමීන් වහන්සේලා ඇරලා දාලා ගිහිල්ලා එහෙම තමයි වඩින්නේ. පිරිතකට ගියත් බුදුගේ ඇරලා දාලා යනවා. ආවාසකේ සමහර වෙලට ඇරලා දාලා යනවා. ඉන්නේ ඒක ඇබිත්තික් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වඳින්න පුදන්න ආපු කෙනෙක්, මලුවම දින කෙනෙක් වෙන්න පුළුවන්. මෙන්න දවසක් බැරින්නම් මේ හොරා වඳින්න වගේ සුදු ඇඳගෙන මල් වට්ටියකුත් අරගෙන අර විහාරස්ථානෙට ගිහිල්ලා. ඒ විහාරස්ථානට ගිහිල්ලා සෑහෙන වෙලාවක් හිට මෙහිට කැරකි කැරකි ඉඳලා වන්දනා කරලා ඒ විදිහට ඉඳලා කොහොම හරි අන්තිමට ස්වාමීන් වහන්සේලා පේන්න වැඩ පාශිකූල ඒකට වැඩම කරලායි කියලායි මට මේ සිද්ධියද කිව්වේ. පන්සලේ කවුරුව ස්වාමීන් වහන්සේලා නැහැ. ඇබිත්තියේ ගැබිද්දේ කියලා කියන වතාවත් කරාගෙන ටිකක් බලා කියාගෙන ඉන්නේ හෙනෙහිල්ලේ ජීවිතේ කලකිරෙලා ඒ පන්සලකටලා පිනක් දහමක් හරි කරගන්න ඕන තනි ජීවිතය හොඳයි කියලා හිතන අයත් ඉන්නවනේ. එහෙම. එහෙම කෙනා ඉඳලා තිනවා. කොහොම හරි එදා දානේ ටිකක් සරුසාරයට දවල් වෙලාවේ ලැබිලා තිනවා. ස්වාමීන් වහන්සේලා වළඳලා පාංශුකුලයට ගියා. ඇබිත්‍යත් ඉතින් Tamanට නිවිහන ඉල්ලේ හොඳ විදිහට දානේ ටික ගත්ත කෑම හැටියට දවස්. එහෙමයි. ඕ කිරි පැණි ඔක්කොම තිබිලා ඇබිත්‍ය ඉතින් නිවිහන ඉල්ලේ හාමුදුරුවොත් නෑනේ කවුරුවත් නෑ කරදරේකුත් නෑ මොකක්වත් නෑ. හොඳටම කිරිද පැණින්ද උඩින්ද පුඩින්ද ඔක්කොම ටික ගත්තා. <laughs> මුර කරනවා වෙනුවට මොකද උනේ වැටිච්ච තැන නිදාගත්තා. ආ නිදාගත්තනේ ඉබේම නිින්ද ගිහිල්ලා. මෙහා ගොර ඇද ඇද නිදි. අර හොරා කරපු පාපොච්චාරණදි පේනවා ඒක. පස්සේ ඒ හොරා වඳින එක පැත්තකින් තියලා බැලුවා කවුරුවත් ස්වාමීන් වහන්සේලා පේන්න නැහැ. ඇබිත්තිය හොඳටම මුරකරු හැටියට හිටියා නිදි. අර බෝධින් වහන්සේ ළඟ තීච්ච පිම්පෙට්ටිය කඩලා ඇතුලේ කැටේ හේමම මේ ගෙනාපු උතුරු සළුවෙන් ඔතාගෙන ඔතාගෙන කර ගහගෙන යන කොහොම හරි යනකොට පොලිසියෙන් හම්බ අහුවෙනවා මේ නිකන් මේ උපාසකයට නොගැලපෙන බරක් උස්සන් යනවා වගේ නිකමට අහලා දින මොනවද මේ සුදු රෙද්දකුත් ඇදගෙන උස්සන් යන්නේ කියලා කොහොම හරි බැලින්නම් පින් කැටයක් පින් කැටයක් නිකන් අතේ අරන් යන්න හේතුවක් නෑනේ නගිනවා ජීප් එකට කියලා දාගෙන ගිහිල්ලා පස්සේ කොහොම හරි මේ කියවලු නෑ නෑ නෑ සර් මගේ මේ පරණ කැටයක් තිබුණා ගෙදර මේක මේ බැංකුවට අරන් යන කල්පනා කළේ මේ වෙලාවේ බැංකුව ඈ තුනක් පැනලා බැංකුව බැංකුව වහලානේ ওই කියලා කොහොමද දෙකක් දීලා දීනකොට විස්තරේ කියලා ඇත්තට ගියේ නම් මේ හොරකම් කරන්නම නෙමේ සර් මේ කවුරු ස්වාමීන් වහන්සේලා හිටියේ නැහැ දැක්ක අර ආරක්ෂකයා නැත්තම් මේ ඇබිත්තිය ගොර ඇද ඇද නිදි ඒ නිසා නිකන් ඉබේ හිතුණ ඒගොල්ලෝ වඳින ගමන් කැටේ දැක්කහම මේකේ සල්ලි පිරিলা ඇති කියලා. දැන් බලන්නකෝ මේ මනුස්සයට හොඳටම පොලිසියෙන් ගුටි බැටක් දීලා ඒ මදිවට ගමේ මිනිස්සු ගිහිල්ලා කොහම ඔය මිනිස්සු හොරා තමයි හොරකම් කරාට අපිට අහුුනේ නෑ මේ අද තමයි තේරෙන්නේ පන්සලේ කැටේත් ඔහොම හොරා ගත්තනම් පින් කැටෙත් අපේ දේවල් ගැන අහන්නම දෙයක් නැහැ කියලා මේ යහවලාගේ යහවලා කියලා හොඳටම හඳුනාගත්තා. ඉතින් මේකෙන් පේනවා සොරකමක් කළාට පස්සේ කරන්න කලිනුත් තැවෙනවා, කරනකොටත් තැවෙනවා, කළාට පස්සෙත් තැවෙනවා. බලන්න කළු ගලකට හානි කළොත් කළු ගලේ වදින ඒ පැල්ලම්, ඒ පිපිරීම් ලේසිකන මකන්න බෑනේ. ආන්නේ වගේ තමයි හොර හිතකින් යමක් කරලා ඒ වගේම ඒක හඳුනාගත්තොත් කළුගලේ ඇතිවෙන පැල්ලම් පිපිරීම් ලේසියකට මකලා අයින් කරන්න බෑ වගේ අපේ ජීවිතයම බොහෝම අපකීර්ති භාවයට පත් කරන උපනුපන් භවයක් භවයක් පාසා තමන්ගේ වස්තුව දීපල මේවා හොරු ගන්න ඒවා නැති වෙන්න හේතු වෙන බව ධර්මයේ සඳහන් වෙනවා ඒ නිසා සොරකමට වඩා ඇත්තට පුළුවන් නම් පුළුවන් නම් තමන්ගේ දවසට රුපියල් 500ක් හරි තමන්ගේ කය මෙහෙම මෙහෙවල ඉගෙන ගත්තේ නැත්නම් එහෙම නෙවෙන්නේ නේ. එහෙමයි. ඔය මිනිස්සුන්ට තේරෙන්නේ පස්සේ තමා තමන් කරන රැකියාව ගැන මේ එහාට මෙහාට හිත ලත වෙන්නේ. ඉගෙන ගන්න දරුවපවා මේ සම්මාජීව අහන නිසා අපි කියන්න කැමති කල්තියා තමන්ගේ ශක්තිය ඇති කරගන්න. අධ්‍යාපනික ශක්තිය විද්වාන් ਸਰවත්‍ර පූජ්‍යති. ඒ විද්වතා ඉගෙනගත්ත කෙනා හැමදැන පිදීමට ලක් වෙන නිසා පාත්‍ර බව ගෞරවය ඇති වෙනවා. ඒ තුලින් ලොකු ධනයක් උපාර්ජනය කරගන්න වාසනාව ලැබෙනවා. ඒ නිසා ඒක නොකොට කෙටිකම වලින් හොරකමින් සල්ලි සොයන්න ගියොත් අර ගලහ පල් හොරාට සිද්ධ වෙච්ච සිද්ධිය වගේ විපත්තියටපත් වෙයි. ගියේ ගිය භවයක් භවයක් පාසා තමන්ගේ දීපල වස්තුව නැති වෙයි, සොරා කෑමට ලක් වෙයි, අපකීර්තියටපත් වෙයි සහ අඳුරු ලෝකවලට තිරස්චීන ලෝකවලට යන්න සිද්ධ වෙයි කියලා මතක් කරන්න කැමති. ඒ නිසා මේ නරක නපුරු දෙයින් වැළකීලා සුභවාදීව තමන්ගේ ජීවිතයේ ධාර්මික පැත්තට හරවා ගන්නවා නම් ඒක මහත් ශාන්තියක් බව කියන්න කැමතියි. සම්මා ආජීව තුන් සිත පහදන සතහම් කතිකාව ගල් පැත්තට අපි දැන් යන්න සූදානම් අපේ හඳුරුනේ කෙනෙක් අපිට ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා නම ගමනම් ඕනේ නැහැ කියලා කියන්නේ මොකද මේ එකටම ඉන්න කෙනෙක්ගේ තියෙන අඩුපාඩුවක් මේ කියන්න හදන්න අපි හඳුන්නේ ඉතින් සමහර අය ඉන්නවා මොන දේ කළත් මේ දේවල් වල අඩුපාඩු දකින්න කැමති අය අපේ ගෙවල් වලත් ඉන්න පුළුවන් අපේ හඳුරේ මොන දේ කළත් මොන දේ කිව්වත් එයා යගේ කිරීමක් කරන්නෙත් නැහැ. ඒ වගේම මොන තරම් හොඳට කරත් ඒකේ අඩුපාඩු දකින්න තමයි නිතරම සූදානම් වෙන්නේ. ඉතින් මේ වගේ කෙනෙක් ඉන්නවා දැන් මේ විශේෂයෙන්ම මේ මොන පින්කමක් කළත් මේ පින්කමේ අඩුවක් දකින කෙනෙක් කියලා කියන්නේ අපි හම්බුනේ. පන්සලේ මේ දායක සභාවෙත් ප්‍රධාන නිලයක් දරනවා. පන්සලේ හැම කටයුත්තකටම සහසම්බන්ධ වෙනවා. හැබැයි මොන විදිහේ පින්කමක් කරත් මේ පින්කමට සම්බන්ධ වුණත් මෙයා මේකේ අඩුවක්ම තමයි දකින්නේ. මෙයා නිතරම දකින්නේ අඩුවක්. ඕක ඊට වැඩිය හොඳයි මේ විදිහට සිද්ධ වුණා නම්. මේ මෙතන අඩුපාඩුවක් සිද්ධ වුණා නේද කියලා හැම මොහොතෙම මේ අඩුවක්ම තමා දකින්නේ. ඉතින් මිනිස්සු ඇයි මේ විදිහට මේ කරන හැම දෙයකම අඩුවක් දකින්නේ? මේක මේ සංසාරගත පුරුද්දක්ද? එමත් නැත්නම් මේ වගේ දේවල් අත්මලින් මිදෙන්න බැරිද? මොකද්ද මේකට හේතුව මේ වගේ අයට මොකද සිද්ධ වෙන්නේ කියලා දැනගන්න කැමතියි කියලා අපි හැමෝටම මේ ප්‍රශ්නේ අපිට යොමු කරලා තියෙන්නේ. ඇත්තට ඒ කාරණය අහපු එකම හොඳයි කියලා මට නම් හිතෙන්නේ. එහෙමයි. අපි හඳුරන්නේ සමමෙන් මේ තවත් කෙනෙක් අහලා තිනා මේ මෙයා මේ සිල් ගන්න උපාසකෙක්. ඉතින් මේ උපාසක කියන නම තනතුර දෙන එකත් සුදුසුද කියලා අහන අපේ හඳුරන්නේ. ඒ ප්‍රශ්නය ඊටාම සාකච්ඡා කළ යුතු කාරණයක් හැටියට දකිනවා. මොකද ස්වාමින් වහන්සේලා හැටියට අපටත් ওই වගේ මේ අවස්ථා දකින්න ලැබිලා තියෙනවා සහ ලැබෙනවා. එහෙමයි. විවිධ විහාරස්ථානවලට ගියාම යම් කිසි කටයුත්තක් සංවිධානය කරන මහා ධනමුත්තු මහා ගොඩක් ඉන්නවා. අපි කියන්නේ අති පඬිතුයෝ කියලා සමහර අය අර බකබක් ගන්න වචනෙත් දාලා කියනවා. එහෙමත් කියනවා. ඒ කෙසේ වෙතත් දැන් මේ ඉන්න මිනිස්සයා උපාසකෙක් වගේ තමයි. ඒ උපාසක කවුන්සිල් එකෙත් ඉන්නවා. එහෙමයි. ප්‍රධානම දායකයෙක් වගේ ක්‍රියා කරනවා පෙනෙන්න. ඇතුළ මේ එන කරුණු වලින් එහෙම නෑ වගේ කියලා අපිට පොඩි කුකුසක් සැකයක් මතුවෙනවා. මෙහිදී ඇත්තට මෙයාගේ ලක්ෂණය තමයි කොච්චර හොඳට හොඳ දෙයක් කළත් මිනිස්සු හැමෝම අපේ පින්කම නම් හොඳට කෙරුණා නේද කියලා කතා කරනවා. ඔව් ඉතින් ඒක කෙරුණා නම් තමයි උනට අන්න අතන තමයි පොඩි ප්‍රශ්නේ තිබුණේ. ඒක එහෙම නොවුණා නම් තමයි හොඳේ කියලා මේ මිනිස්සයා මොකක් හරි අර කරපු හොඳට වඩා සිදුවෙච්ච පුංචි අඩුපාඩුව කුළුප්පලා ගන්න ගතියක් තියෙනවා. එහෙමයි. මේකට ධර්මයේ කියන්නේ රන්ද ගවේෂීන් කියලා. ඒ කියන්නේ රන්ද ගවේෂීන්. වණක් ඇහුවත් පින්කමකට ආවත් කොහේ හරි උත්සවයකට ගියත් අඩුවක්ම සොයා ගැනීම උනන්දුවෙන් මේක අහනවා. ඒ කියන්නේ ධර්මකාරණය අවබෝධ කරගන්න නෙමෙයි. පින අනුමෝදන් වෙන්න නෙමෙයි. ඒ පිනට කුසලයට අත ගහන නෙමෙයි. එයා එන්නෙම මං මොකද්ද අඩුවක් සොයාගන්න ඕන ඒක විවේචනයක් කරන්න. එහෙම පාපකාරයෙන් ඉන්න වැත්තට. එහෙම අය බොහෝ තැන්වල වැඩි. මේටි සඳහන් කරන්න ඕනේ මෙයාට උපාසක කියන නමවත් ගැලපෙනවද කියලා නේ. එහෙමයි. ඒ අහපු කතාවත් එක්ක අට කතාවේ කියනවා උපාසක බවින් පිරිහෙන ලක්ෂණ ටිකක්. ඒන් එකක් තමයි ඔය රන්දගවීසී බව. උපාසක කියන தত্ত্বයෙන් ඇද වැටෙන්න හේතු වෙන කාරණා කීපයක් අට කතාවේ කියනවා. අපි බලමු මේ ටික මොනවද කියලා. මොකද අපේ අයත් සමහර වෙලාවට සිල් රෙද්ද ඇඳට සිල් රෙද්ද ගැලවිලා වැටෙනකම්ම දන්නේ නැහැ. ඒක උපාසක <laughs> භාවයෙන් ගිලිහෙනකම්ම දන්නේ නැහැ. ඒකට නොගැලපෙන වැඩ කටයුතු කරන නිසා. මේ බලන්න. බික්කු දස්සනං හාපේති. භික්ෂූන්ගේ දර්ශනය අකමැති වෙනවා නම් උපාසක බවින් ගිලිහෙන්න හේතුවක්. එහෙමයි. සමහර අය මේ අපි හිතමු කඩේ බිස්නස් එකට හරි උදේ යන්න හදනකොට මෙන්න ස්වාමීන් වහන්සේලා ටිකක් පින්ඩපාතේ වඩින්න දැක්කොත් හාපූ හරි අපල අපලයක් සිද්ධ වුණේ කියලා ආපහු පස්සට ඇවිදින්න හුස්මක් හෙලලා යන අවස්ථා තියෙනවනේ. එහෙමයි. බුදුරජාන් වහන්සේ නම් පෙන්වන්නේ සමනානංච දස්සනං ඒතම් මංගල මුත්තම ශ්‍රමණයන් වහන්සේලා දැකීමම ඒක මහා මංගල කාරණයක්. මේ මිනිස්සු හැබැයි ගේ ගෙදර මුල්ගල් තියනකොට ස්වාමීන් වහන්සේලා වඩම්මනවා. ව්‍යාපාරයට මුල්ගල් තියනකොට ස්වාමීන් වහන්සේ වඩම්මනවා. හැබැයි මේ උදේ පාන්දර නැගිටලා යන්න හදනකොට <laughs> ලාච්චු යසුරත් අරගෙන කඩේ යසුරත් අරගෙන හාමුදුරලා ටිකක් පින්ඩපාතේ හරි යන දැක්කොත් හමු ඒක කැමති වෙන්නේ නැහැ. මේක වැරදි මිත්‍යාවක්. ඉස්සර මේ ලංකාවේ හිටපු බුද්ධ ධර්ම විරෝධීන් විසින් හදපු මේ කයිකතන්දරයක් මේක. ඒ නිසා මේකට රැවටෙන්න හොඳ නැහැ. මේ බික්කු දස්සනං හාපේති. භික්ෂූන්ගේ දර්ශනය යම් කෙනෙක් අකමැති වෙනවා නම් ඒකම උපාසක කියන தත්වෙන් ඇද වැටෙන්න හේතුවක්. බුදුරජාණන් වහන්සේ පෙන්නවා ශ්‍රද්ධාවන්තයෙක්ගේ ධර්මයේ ඉන කෙනෙක්ගේ ලක්ෂණනේ. දස්සන කාමෝ සීලවතං. අන දැක්කන සිල්වතුන්ගේ දර්ශනය කැමති වෙනවා. සද්ධම්මං සෝතු මිච්ඡති. ධර්මයේ බුදුබණ අහන්න කැමති වෙනවා. විනේය මච්චේරමලං. අර මසුරුකම, ලෝභකම, මච්චරිය කඩා ගන්න කැමති වෙනවා. සවී සද්ධෝති උච්චති. අන්න එයා තමයි නියම ශ්‍රද්ධාවන්තයා. නියම උපාසකයා බවට පත් වෙන්නේ. මේ කටයුතු වලින් පිටපැන්නොත් පැහැදිලිව උපාසක බවෙන් ගිලිහෙනවා. දෙවනි කාරණේ සද්ධම්ම සමනම් පමජ්ජති. උපාසක තමයි. එයා කියනවා මේ ධර්මදේශනාත් තියෙනවා කියලා කිව්වොත් පන්සලේ මේ වස්සාන කාලෙට හරි ඔය යන්න නම් ඕන කමන්නේ ඊළඟ සතියේකට හරියනවා. ඊළඟ පොයේකට හරියනවා. මොකද හේතුව මේ ප්‍රමාද කරනවා. බුදුබණ අහන්න ප්‍රමාද කිරීම හෝ ප්‍රමාදයේ මතින් එයින් ඈත් වීම උපාසක භවෙන් ගිලිහෙන්න හේතුවක්. තුන්වෙනි කාරණය අදිශීලේන නසික්ඛති. සීලෙහි ඉහළ භාවයකට යන්නේ නැත්තම් හැමදාම සීලෙන් පස්සට එනවා නම් එයා මේ උපාසක භාවයෙන් පිරෙහෙන්න හේතුවක් බවට පත් වෙනවා සිල් ගැන හිතන්නේ නැතුව කටයුතු කළොත් අප්පසාදා බහුලෝ බික්කූසු තේරේසු නවකේසු උන තව කාරණයක් අප්‍රසාදය ඇති කරගන්නවා නම් ස්වාමීන් වහන්සේලා පිළිබඳව සංඝයාපේම කොහොමද භික්ෂූන් වහන්සේලා ඉන්නෝ තේර ස්තවිරවරු එහෙම ඉන්නෝ නවකේසු එතරම් වර්ග ඔක්කොම භික්ඛු කියන වචනේ හඳුනන්න බෑ ඔක්කොම ස්තවිර කියලා කියන්නත් බෑ එහෙමයි දැන් සමහර අය නම් යාන් සමහර ස්වාමීන් වහන්සේලා බොහෝ විට මේ ගිහියෙක් කතා කරනවා. ඒ ස්තවිරයන් වහන්සේ, ඒ කියන්නේ එයාට වස් කීයක් තියෙනවද නැහැ ගිහි කෙනාටනේ. <laughs> එහෙම ගිහියෙට බෑ මේ ස්තවිරයන් වහන්සේ කියලා කතා කරන්න. එහෙමයි. ඒක ඊට වඩා ඉහළ කෙනෙක් තමයි කතා කරන්න පුළුවන්. මේ නව කේසුනම් කියන පැහැදිලිම යල්තෙන් ඊයේ පෙරේදා මේ අරහත් දජේ දරාගත්ත පොඩි හරලා වෙන්න පුළුවන්. එහෙ නැත්තම් මේ අලුතෙන් පැවිදිච්ච කෙනා. බික්කු කියලා කියන්නේ එතකොට උපසම්පදා භාවයේ ලබලා නැහැ ඇත්තට. සෑහෙන කාලයක් වුණාට උපසම්පදා භාවය ලැබලා. තේරූසි කියලා කියන්නේ වස් 10ක්වත් ඉක්මවා තියෙන්න ඕන. කොහොම හරි මේ සමහර උපාසකවරු ඉන්න මේ පොඩි හාමුදුරලට වඳින්නේ. උපසම්පදා නැති අයට වඳින්නේ. ඉහළ මහපුටු ඉන්න අයට විතරයි වඳින්නේ. මගේ හැටිනේ අද කාලේ මේ ඇමතිවරයෙකුත් ළඟ දවසක් කිව්වා. මේ මං ඉන්න තැනම කිව්වා මට වැන්ද ඇවිදිලා. අරිත් ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් හිටියේ වැන්දේ නෑ. මං එහුවා මේ ස්වාමීන් වහන්සේලාට රැඳනක් හරිනේ. බෑ බෑ හාමුදුරනේ අද කාලේ සොයලා බලලා වඳින්න ඕනේ කිව්වා. බලන්න හාමුදුරුවෝ හිටියට සොයලා බලලා වඳින්න ඕනේ කිව්වා. මේ බැරින්නම් සොයලා බලලා කියලා තියෙන්නේ මේ නවක බික්කු ස්ථිර නෙමෙයි. ඒ පැත්තට කැමති කවුද කියලා. ඔන්න බලන්න එහෙම උපාසක ඇමති උපාසකයොත් ඉන්නවා. නමුත් ඒක නෙමෙයි. ඇත්තට යම් කිසි කෙනෙක් ස්වාමීන් වහන්සේලාට පොදුවේ මේ බුදුරජාන් වහන්සේ අනුගාමිකයන්ගේ ඒ අයට වන්දනමාන කිරීම ශ්‍රද්ධාව ඉපදවීම එහෙම කරනවා නම් අන්න ඒක හොඳයි. එහෙම නොකරනවා නම් එතනින්ම ඇමති උපාසකතුමත් උපාසක භවින් තොර වෙනවා, චුත වෙනවා. මෙහෙම මේ අප්‍රසාදයේ බහුලව තිබුණොත් බික්කු තේර නවක කියන ස්වාමීන් වහන්සේලා කෙරෙහි. ඊළඟ කාර්යය ඔන්න උතන තමයි දැන් එන්නේ අපිට අදාළම කාන්. උපරාමා චිත්තෝ ධම්මං සුනාති. උපරාමා චිත්ත කියන්නේ රන්දගවේසි. අඩුවක් සොයන්නම බලාගෙන ධර්ම සාකච්ඡා කරනවා නම් එහෙම නැත්නම් ධර්මය අහනවා නම් පින්කමකට සම්බන්ධ වෙනවා නම් ඒක ගැළපෙන්නේම නැහැ. උපාසක කවුන්සිල් එකේ තියා උපාසක ඇඳුමවත් අඳින්න සුදුසු නෑ කියලා කියන්න ඕන. අර අහව ප්‍රශ්නේ තිබුණේ ඒකයි. මොකක් හරි අඩුවක් හොයාගන්න මේ බලන්න කියලා. ඉදිරි කාරණා දෙක ඊතෝව බහිද්දා දක්කිනියන් ගවේසති. ඔන්න සම්බුද්ධ ශාසනයෙන් පිට දානමාන දීම් ගැන කැමති වෙනවා. ඒකත් උපාසක බවින් ගිලිහෙන්න හේතු වෙනවා. අන්තිම කාරණේ එත්තච පුබ්බකාරං කරෝති. කැඳවනවා බැරිනම් සරුවාගමික කියලා. ඔය අදත් තියෙන එහෙම. එහෙම කැඳවලා බුදුරජාණන් වහන්සේගේ ගෝලයන්ට කලින් අන්‍යාගමික අයට මේ කට්ටිය ආගන්තුකයෝනේ මේ අපේ ආගමටත් ආගන්තුකයිනේ කියලා වෙන වෙන අයට දම් පිළිගන්නනවා සංග්‍රහ කරනවා භික්ෂුන් වහන්සේලාට පස්සේ සංග්‍රහ කිරීම කළොත් පැහැදිලිවම බෞද්ධ උපාසක කමෙන් ගිලිහෙන්න හේතුවක්. මේ මේක ගැන කියන්නත් ඕන. අද සමහර අය නිකම් මේ එක එක දර්ශන වලට පෙනෙන්න බඳන්නේ. තමන්ගේ ගෙදරට කැඳවනවා. දැන් මේ දක්ෂිනේ ආහුණෙය්‍ය පාහුණෙය්‍ය දක්ෂිනේ කියලා බුදුරජාණන් වහන්සේ ওই ගුණ වලින් හැඳුන්නේ සංඝයාම වෙන කවුරුවත් නෙමෙයි. ඒ නිසා ඈත ඉඳලා හරි බොහොම දහඩිය මහන්සිය හරි අම්ම කරගත දෙයක් වඩම්මලා මේ සුදුරෙදි එලලා ගෞරව කරලා පාදෝවණය කරලා යමක් පිළිගන්නන්න සුදුසුයි කියලා බුදුහාර පෙන්වන්නේ ආර්ය මහා සංඝරත්නය. දැන් මේක කට්ටි කලවම් කරගෙන අද අද කාලේ මේක බොහෝ විට දේශ පාලනය කරනද පාලු කරනද මන් දන්නේ. එයාගේ තැන් වලින් තමයි පේන්නේ මෙන්න වෙනත් කොහේවත් යන අන්‍යාගමිකය කැඳවන. අර විදිහටම පාත්‍රේ නම් තාම තියෙන දැක්කේ නැහැ. පිඟානක් හරි තියලා කෑම්බීම දෙනවා, වඳිනවා, පුදනවා, දිග රැවුල්. මම දන්න ඒ අස්සෙම ස්වාමින්වහන්සේලාට වඩම්මනවා. එක්කෝ මේවට වඩින ස්වාමින්වහන්සේලා තීරණයක් ගන්න ඕන. එහෙම නැත්නම් මේවා සංවිධානය කරන අන්න ඒවේ නම් රන්දගවේසින්නේ නැහැ. මමහරා ඉන්නවනේ ෆෝන් එක අල්ලන් ඉන්නවා කැමරාව ගහන් ඉන්නවා ඒවේ රන්දගවේසින්නේ නැහැ. අඩුපාඩු සොයන්නේ දකින්න ඕන තැන අඩුපාඩුව දකිනවා මිසක පන්සලක කරන පින්කමක් බණක් දහමක් පෙරහැරක් මේවයි මේ අඩුපාඩුම දකින්න යම් කිසි කෙනෙක් යනවා නම් එයා උපාසකයෙකුත් නෙමේ දායකමට ගැලපෙන්නේත් නෑ බෞද්ධකමට ගැලපෙන්නේ නෑ කියලා කියන්න ඕන අර මං කියපු කාරණේ ගැන නැවත සැලකිලිමත් වෙන්න කියලා කියනවා අද කාලේ තියෙනවා මෙහෙම කොහොම අච්චාරුවක් කරන ගතිය මොකද්ද බෞද්ධ සංස්කෘතිය අන්‍ය සංස්කෘතීන් අන්‍ය ආගමික සිරිත් විරිත් මේවා කලවම් කරලා අච්චාරු හදන්නත් අපේ රටේ සමහර මුල් පුටුවල වාඩි වෙන අය දෝ කියලා සැකයක් තියෙනවා. කොහොම හරි කට සුදු වෙඳගත් අය, ඇමති පෙනුම තියෙන අය, එහෙම වැඳ වැඳ කොටම පිළිගන්න ස්වરૂපයක්. මේකේ තමයි කතාව. කියන්නේ වෙනත් අන්‍යාගමික ඇත්තන් මේ ස්වාමීන් වහන්සේලාත් එක්ක කලවම් කොට මේ දම්පහම් පූජා කිරීම මම ඊයේ පෙරේදා දැක්කා. ඒ නිසා ඒක නොවිය යුත්තක් වෙන වෙන අයට වෙනම සැලකුවට කමක් නෑ. නමුත් මේ බෞද්ධ සිරිත් පිරිත් තුල ලොකු දර්ශනයක් තියෙනවා. ඒ දර්ශනේ අර දර්ශනයයි අපි කලවම් කරගත්තොත් බුදුහාමුදුරුවෝ මේ ගත්ත උත්සාහය පිරිසිදු ධර්මයේ දෙසතක් මිත්‍යා දෘෂ්ටියෙන් අයින් කරලා තා පැහැදිලි ධම්ම මාර්ගයක් මේ පෙන්නපු එක ආපහු අපි ලේසියකට අපේ වාසියකට තුට්ටුවකට මායිම් කරලා ලඝු කරලා අපේ පෞද්ගලික පටු පරමාර්ථ දියුණු කරගන්න ඒවෙන් ලාභ ලබන්න වාසි ලබන්න යොදාගත්තා වෙනවා. ඒ නිසා මේක බොහෝ දුරට සිද්ධ වෙන්නේ පාලනයත් එක්ක එය සැලකිල්ලෙන් අන්න ඒ තුල නම් රන්ද ගවේෂින් වෙන්න කියලා ආරාධනා කරන්න කැමතියි. අපි හඳුරන්නේ දැන් මෙහෙම බැලුවොත් දැන් විශේෂයෙන්ම දැන් මේ විදිහට පින්කමක අඩුපාඩුවක් දකින්න එක. විශේෂයෙන්ම දැන් පින්කමකට සහ සම්බන්ධ වෙන්නේ අපේ ශක්ති ප්‍රමාණය. ඒ පිළිබඳ ප්‍රසාද සිතක් ඇති කරගatiya යුතුයි අපි හඳුරන්නේ. දැන් මේ විදිහට මේ ප්‍රසාද සිතක් ඇති කරගන්න නැතුව මේ පින්කම් වලත් අඩුපාඩු දකිමින් ඒවා විවේචනය කිරීම සාංශාරික ගමනේදී අඳුරු අගාධයන් වලට වැටෙන්නත් බලපාන කාරණාවක් නේද අපේ හැමෝටම. අනිවාර්යයෙන්ම යම් කිසි පින්කමක් කරනකොට ඔය පත්තානුමෝදන පින් අනුමෝදන් වීම කියන එක හරි වැදගත් නේ. එහෙමයි. අපි මතක් කරලා තියෙනවා කලින් ජේතවනාරාමයේ පූජා කරනකොට කම්බි වැටෙන් එහා පැත්තේ බලන් හිටපු යාචකයා අනාථපිණ්ඩික මහ සිටුතුමාට කලින් දිව්‍ය ලෝකෙට ගියා කියත්. ඒ අනුමෝදන් වුණොත් පත්තානුමෝදන. හැබැයි පින්කමක් කරන්න තන දැකලා හිත දූෂ්‍ය කරගත්තොත් නරක කරගත්තොත් එයා වැටෙන්නේ සතර අපායටයි. මතකයිනේ අර පුන්න සහ කාල අසද්දෘශ්‍ය මහ දහනේ පූජා කරනකොට බුදුරජාන් වහන්සේ බණ කෙටින් කියලා මේ වැඩම කළා. එතකොට මේ කොසල් රජුරු සහ දේවියනේ කොසල මල්ලිකා දෙපළණ එක පූජා කළේ. එහෙමයි. පස්සේ බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා ඇහුවා ඇයි බුදුහාන්නේ අසහාය දානයක් එහෙම පූජා කරලත් ඇයි මේ කෙටියෙන් අර බණ පදයක් දෙකක් මේ දේශනා කළ වැඩම කළේ ලොකු බණක් කියන්න තිබුණනේ බුදුහාමුදුරනේ මහා සෙනගත් හිටියනේ. එහෙම ඉතින් දේශපාලනය කරන අය නේ පින්කම් කළත්. එහෙමයි. ඉතින් මේ ලොකු යමක් කියන්න තිබුණනේ කියලා කිව්වේ. බුදුහාම මතක් කරානේ අවශ්‍ය දේ මං කියලා තියෙන්නේ. එහෙත් ගොඩක් නොකිව්වේ. ඔය පින්කමේ ආනිසංස කිව්වනම් එහෙම Papua පැල්ල මැරෙන කෙනෙක් ඉන්නවා. ඒ කවුද කියලා හෙවවා. ඇයි රජතුමනි මතක නැද්ද ඔබතුමා ළඟ ඉන්න ওই පින්කමේ වැඩවල යෙදලා හිටිය පුන්න සහ කාලා කියලා දෙන්නේ. පුන්න පින්කම අනුමෝදන් වුණා. මේක හරි හොඳ එකක්. කාලා කල්පනා කරේ අපෝ ගොඩ ගගහා දෙනවා ගොඩ ගගහා දෙනවා දෙයියනේ අපිට අවුරුද්දක් විතර කන්න තියෙන දේවල් එක දවසින් මේක වේලකින් ඉවර කරන්න කියලා හිත දූෂ්‍ය කරගත්ත කෙනෙක් හිටියා. දැක්කනේ රන්දක වේසින්. එයා හිතුවේ මෙච්චර දෙයක් අපරාදෙනේ අපට අවුරුද්දක් විතර කන්න තියෙන දෙයක් රජවාසලට සහ මට මේක දවසේ සංඝයාට පූජා කරනවානේ කියලා හිත දූෂ්‍ය කරගත්තා. ඉතින් මේකේ ආනිසංස කිව්වනම් එහෙම වැඩිපුර ඔය කාල ඇමතියත් අහන් ඉන්නවනේ. පපුව පෙරිලා මැරෙන්න තිබුණයි. එයා කොහොමත් සතර අපාගත වීමට නියමිතයි. මොකද හේතුව මේ වගේ තාවටින පින්කමක අඩුවක් දකිමින් තමන්ගේ සිත ආරක්ෂා කරගන්න නැතුව ඒ හිත දූෂ්‍ය කරගත්ත නිසා මෙවැනි කාලලා මේ කාලෙත් ඉන්නව හරියට ඒ නිසා අපි මතක් කරන්න ඕන පින්කමකට යන්න ඕනේ ඇත්තට රන්ද ගවීසින් වෙන්න නෙමෙයි ඒ අඩුපාඩු තියෙන්න පුළුවන්නේ අර සංස්කෘත ශ්ලෝකයකට තියෙන දෝෂෝප්‍යස්ති ගුණෝප්‍යස්ති නිර්දෝෂෝ නෛව ජායති සුකුමාලස්ස පුෂ්පස්ස නාලෝ භවති කර්කශ බලන්න මේ ලෝකේ ඉන්න මිනිස්සු තුල හොඳක් තියෙනවා නරකක් තියෙනවා හොඳ තියෙන මිනිස්සු ළඟ නරකක් තියෙනවා නරක තියෙන මිනිස්සු ළඟ අනිත් පැත්තට හොඳ ගුණ ලක්ෂණ එහෙමයි තියෙන ප්‍රෝ කියන්නේ මේ මිනිස්සයා මෙහෙමයි කියලා හිතුවට මේ මිනිස්සයා හරි හොඳ මිනිස්සෙක් නෙමෙයි මෙහෙම දෙයක් කළානේ කියලා කියනෝනේ එහෙම තියෙනවා රෝස මලක් ගත්තොත් ඒකේ නටුවේ කටු තියෙන්න පුළුවන්. ඒ වගේ ඕනෑම කෙනෙක් කරන පින්කමක් තුළ වුණත් පොඩි පොඩි අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. වඩා වටින්නේ වැඩි හොඳ අඩු අගුණයි. අගුණ අතහැරලා දාලා හොඳ දකින්න පුළුවන් නම් ඒක තමයි ධර්ම මාර්ගයේ යන කෙනෙකුට වටින්නේ කියලා මතක් කරන්න කැමති වැරදි හිතක් අප්‍රසන්න අශ්‍රද්ධාවක් ඇති කරගත්තොත් පින්කමක් තුළ පින්කම කරන කෙනාට නොව ඒ අශ්‍රද්ධාව ඇති කරගත්ත කෙනාට ඒකේ ප්‍රතිවිපාක විඳවන්න සිද්ධ වෙනවා ධර්මයේ පිළිබඳව ඇති කරගන්නා වූ දැනුවත් භාවය ඔබේ ලෞකික ලෝකෝත්තර ජීවන සුභ සිද්ධිය සඳහා මොනතරම් සහයෝගයක් ලබා දෙනවද එනිසා සෑම සතියන්තයකම මේ අසිරිමත් ධර්ම සංකතනය සමගින් එක්වන්න ඔබට පුළුවන් ඔබේ ප්‍රශ්න යොමු කරන්න ලියන්න මේ ලිපිනයට ඔබේ ප්‍රශ්න සම්මා ආජීව තුන්සිත පාදන සදාම් කතිකාව සිතේ ෆෙම් අංක 136 වේ ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ කතා කරන්න අපිට දුරකථනින් ඔබේ ප්‍රශ්න යොමු කරන්න මෙන්න මේ අංකවලට 0115 886 886 0174 173 911 සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව සඳහා සෑම සතියන්තයකම වැඩම කරන්නේ මාළඹේ අරංගල කහන්තොට පාර ශ්‍රී ශෛලාරාම අධිපති ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යනාංශයේ කතිකාචාර්ය ರಾಜಕೀಯ ಪಂಡಿತ ಸದ್ಧರ್ಮ ವಾಗೇಶ್ವರ ಆಚಾರ್ಯ ಪೂಜ್ಯಪಾದ අත්කඳුරේ සුමන සාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දවසේත් අපේ වැඩසටහන සඳහා වැඩම කළා. අපේ নমස්කාරය මේ මොහොතේ උන්වහන්සේ වෙත පුද කරනවා. සම්මා ආජීව තුන්සිත පහදන සතහම් කතිකාව නිවැරදි ධර්මාවබෝධය තුළින් යහපත් ජීවිතයක්